गंग गंग गंग गंग गंग गारी से गारी से गंग गंग විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගී පද රටා, ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා. සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා පාර දිගේ සිනා සලාලා සුලම් ආසාරින් සැරසීලා උදාහරුණු රැල්ලක්සේ අකුරට ගිය බාලලියා අද කොහේ කියාදු කුරු පාර දිගේ සිනාසලාලා මුතු පින්නේ මල් සිනාසුනා කෝංගහේ අතු අත්තෙන් ඉර සිනාසුනා අපි තොට මුන ළඟ මුන ගහිනා කියා නේද කතා කිය කියා අද ඒ ලස්සන කෝ උදායිරේ කුරු පාර දිගේ සිනාසලාලා සුදු ළමා සාරියෙන් සරසීලා පුදා අරුණු රැල්ලක්සේ අකුරට ගිය පාලලියා අද කොහේ ගියාද ගුරු පාර දිගේ කිනා සලාලා ගමින් නුඹත් කාලය ගෙවුනා අතමිට සරුවි නිලන්න බැරි මලක් වුණා මග තොට දුටුවත් ඉඳ හිටලා නාඳුන නාලෙස දුරස් වෙලා අද ඒ ලස්සන කෝ නුඹේ සිතේ ගුරු පාර දිගේ සිනාසලාලා සුදුල මාතාරියෙන් සරසීලා මුදා අරුණු රැල්ල කුසේ අකුරට ගිය වාලලියා අද කොහේ ගියාද කුරු පාර දිගේ සිනාසලාලා අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශීය සේවය නාද භව තාන්ත්‍රිකයා සිංහල සාහිත්‍යය හැඟුම් කරණය කළ ප්‍රේමණීය හඬ ආචාර්ය වික්ටර් රත්නායක යලි කියවන ස්වදේශීය රටා තනි තරුවේ தரு මහත්මයා මේ එතුමන්ගේ ගීත වැඩි ප්‍රමාණයකට එතුමන් තන් නිර්මාණය කරගත්තා වගේ එතුමන් අන් සංගීතඥයින්ගේ තනු වලට මියුල් ගී ගායනා කළ තිබෙනවා. විශාල ප්‍රමාණයක්. තනි වෙන්නට මගේ ලොවෙත් එවැනි ගීතයක් ඔබෙන් විමසන්නේ එතුමන් සතුව තිබෙන ගුණාංග කිහිපයක් එකක් එක අන් තනු වශකෙන්ගේ ගීත වලටත් එතුමන් කරන්නා වූ කැපකිරීම ඒ දායකත්ව ඒවත් ඉහළින්ම ඔසවා තැබීම සඳහා සිය දායකත්වය ලබා දෙන ආකාරය ඒවත් ඒ වගේම ජනප්‍රියයි ඒ ගුණාංගය ඔබතුමා කොහොමද දකින්නේ ඒ අවස්ථාවත් ඇත්තටම මගේ ජීවිතේ මා ලැබපු ඉතාමත් භාග්‍යමත් වාසනාවන්ත අවස්ථාවක් හැටියට මම හැමදාම ස්මරණය කරනවා විශේෂයෙන් මගේ පරපුරේ සුනිල් එඩ්වර්ඩ් ටීඑම් ඒ වගේ අයත් එක්ක මේ ගාන ශිල්පී ශිල්පිනින් නම් නිරංජන නිර්මල ඒවකට හිටපු ගාන ශිල්පින් නීලා මම ගොඩක් ඒ වෙනුවෙන් තනු නිර්මාණය කරලා ඔවුන් ඒ ගීත ගායනා කරලා ලබාගත් ආලෝකයෙන් මම බොහොම පැත්තකින් ඉඳලා සතුටු වෙන කෙනෙක්. පසු කාලයේදී මම ශ්‍රී ලංකා සමාගමට බැඳී ඒ කටයුතු කුලරත්න ආර්යවංශයන් සමග කටයුතු කිරීමේදී තමයි මට ලැබෙන්නේ කැසට් පටයක් සඳහා ආචාර්ය වික්‍රත්නායකයන් වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්න ලැබීම මේක මොනතරම් භාග්‍යමත් අවස්ථාවක්ද කියලා නිම කරන්න බෑ වටිනාකම මම හිතන්නේ දැන් එතුමාම ඒකේ මීට පෙර සිදුවෙච්ච සිදුවීමක් නිතරම මම කියනවා අහලා ඉල්ල තිනවා ආචාර්ය පණ්ඩිත අමරදේවයන් වෙනුවෙන් 70 ගණන් වලදී කුමරියක පාසලම සල්ම බඹර පැටික්කි කියන ගීත නිර්මාණය කරලා එක්මන්ත ඒ ගීත පුහුණු කරලා පටිගත කිරීමේදී ලබාපු අත්දැකීම ඇතිවෙච්ච හැඟීම් මොනතරම්ද කියන ඒ හැඟීමම ඊළඟ පරපුරේ කෙනෙක් හැටියට දැනුණු අවස්ථාවක් තමයි මේ මගේ තනුවලින් මගේ පරපුරේ අය ආලෝකයක් ලැබුවා මෙන් නොබ මගේ ගීතයක් මෙතුමා ගායනා කිරීමෙන් මට ලැබිච්ච ආලෝකය තමයි මෙතෙන්දී අනිත් පැත්තට වාගේ කරන්නේ විශේෂයෙන් අපේ පරපුරේ අය ඕනෑම කෙනෙකුට ඒකට ආචාර්ය වික්‍රත්නායකයන් වෙනුවෙන් ආචාර්ය පණ්ඩිත අමරදේව වෙනුවෙන් විශාරද නන්දාමාලිනිය වෙනුවෙන් මහාචාර්ය සනත් නන්දසිරි වෙනි ශ්‍රේෂ්ඨ ප්‍රවීණ ගායන ශිල්පී ශිල්පිනින් වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්නට අවස්ථාවක් ලැබෙනවා කියන්නේ ඒක අපි ඊටාත්ම ගෞරවයෙන් භක්තියෙන් සිහිපත් කරන්න ඕන කටයුත්තක් ඒ වගේම කලාතුරකින් ලැබෙන කෙනෙකුට ලැබෙන අනගි අවස්ථාවක්. ඉතින් මේ ගීතය මගේ වාසනාවට මාතේ නිර්මාණය වෙච්ච මිහිරිම තනුවක් බවට පත් වුණා. මට හරීම සතුටුයි. දැන් මේක නිර්මාණය වෙන්නේ 1980 අද වෙනතුරුත් මෙතුමාගේ ඕනෑම ප්‍රසංගයක මෙතුමා කටපුරා මගේ ධනුවේ තියෙන අගේ රසිකයන්ට කියලා මේ ගීතය හැමදාම ගායනා කරන බව මම දන්නවා. ඉතින් මට කියන්නේ ඒ වාගේ පිනක් මගේ පින්වන්තයි කියන එක මට හරි සතුටක්. මම හිතන්නේ සංගීත නිර්මාණකරුවෙකුට ඒ දැනෙන සතුට පින කොයිතරම් වටිනවද කියලා කියන්න බෑ. සීරුවේ කුරුදු පාළුවෙන් රැගෙන යමින් සොඳුරියේ වදින් සුවඳ වාලකින් තනි වෙන්නට මගේ රොවේ පුරුදු පාදුවෙන් රැගෙන යමින් සොඳුරියේ වදින් පොද මාලගින් නරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ සිව්වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැලදුවාදෝ කනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියේ ඔබ සුවඳ මාලකින් කී ප්‍රේමයම හදවත රිදවුයේ මායාවකි ප්‍රේමයම හදවත රිදවුයේ සෝහියකි දුක් බර වූ සනසුම කොහි වේදෝ අනිවෙන් මගේ කුරුදු පාදුවෙන් රැගෙන යන්න සොඳුරියේ ඔබ සොඳුමාලගින් තනි දෙන්නට මගේ ලොවේ කුරුදු පාදුවෙන් රැගෙන යන්න සොඳුරියේ ඔබේ මගවා ළඟින් එයත් පුලසන්නාදය තනු නිර්මාණයටත් ගීපද රචනයටත් ඔබගේ විරෝ ගැයීමටත් ස්වදේශ රට වැඩසටහන වෙනස් විදිහක් දැකීමක්. එය ලංකාවේ ගුවන්විදුලි ඉතිහාසයේ වෙනස්ම විදිහේ අත්දැකීමක් බවට පත්වන්නේ මේ ගුවන්විදුලි වැඩසටහනක් ලෙස පටිගත කරන අතරතුරම ඊට සමාන්තරව ඒත් එක්කම රූපවාහිනී තිරය මත මෙය ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි වැඩසටහනක් බවට දෘශ්‍ය මාධ්‍යයට පත් කිරීම. Lanka telecom PO TV 365 channel මේ කාර්යය අපිත් එකතු වෙලා ඉන්නවා. ඒ නිසා මේක වෙනස් වූ අත්දැකීමක්. සාප්‍රසංගය. දුම්බිලි රංගහලේ දොරටු කැඩු, බල්ලවත්ත රාමකෘෂ්ණ රංගහලේ දොරටු කැඩු, නවරංගහලේ යෝධ දොරටු උගුල්ලා දැමු ප්‍රේක්ෂක ආකර්ෂණය. සාප්‍රසංගය. කුලරත්නාරි වංශ මහත්මයා මේ ප්‍රසංගයත් එක්ක මුල් කාලේ ඉඳලම ඔබතුමන් ගැවසුණ මෙහි නිර්මාණකාරයේදී පසුපසින් ඉඳ වික්‍රත්නායකන්ට ශක්තියක් වුණු පුද්ගලෙක්. සාප්‍රසංගය ලංකාවේ ප්‍රාසංගික කලාවේ එවැගේම සිංහල ගීත ප්‍රියකරන වස්කෙන්ගේ වස්කත්වය ඉහළ තලයකට ඔසවා තිබීම උදෙසා කළ බලපෑම මොන වගේද? සාප්‍රසංගයේ බලපෑම ගැන කියන්නට ඇතින් දුටු සාක්ෂිකාරයෙක් හැටියට මට පුළුවන් මොකද ප්‍රසංග සිය ගණනක වාර සිය ගණනක් මේ රට පුරා විත්‍රාත්නායකයන් සමග සවප්‍රසංගයට සහභාගී වන්නට මට අවස්ථාව ලැබුණා. මොකද මේ ප්‍රධාන නිවේදකවරු හිටියේ ප්‍රේමකීර්ති, කේදී කේදමවර්ධන, බණ්ඩාරකේ විජේතුංග කියන අපේ ජ්‍යෙෂ්ඨ නිවේදකවරු මේ කොළඹින් පිට සවප්‍රසංග වලට එහෙම ටිකක් මේ දුර්වල වුණා. මොකද ඒගොල්ලෝ කාර්යබහුල නිසා. ඉතින් මට ඒ අවස්ථාව ලැබුණා. මම දිගින් දිගටම චරිත් රත්නායකයන් සමග රට පුරා ගියා. ඇත්තෙන්ම අද සිහිපත් කරනකොට පුදුමයි මේ යුගය. ඒක ඉතාමත්ම ආශ්චර්යමත් අත්දැකීමක්. ඇත්තම මට මම ඒක මෙවි මෙවි පේනවා. ඒ කියන්නේ මාසිකට වරක් කොහොමත් ප්‍රධාන නගරවල තියෙනවා සා ප්‍රසංගය. නුවර හැම මාසයකටම වරක් යන ප්‍රසංග දෙකක් පැවැත්වෙනවා කටුගස්තොට. කුරුණෑගල, ගාල්ල, මාතර ඔය වගේ ප්‍රධාන නගරවල තියෙනමයි ප්‍රසංග දෙකක්. ඉතින් දැන් අපි මේ දවල්ට යනකොට අපි දැන් මට හොඳට මතකයි කටුගස්තොට වගේ ශාලාවල් වලට අපි යනකොට අපිට පේන්නේ මේ තරුණ ළමයි පාසල් දර්ශනය 3:30 දර්ශනයට මේ දෙකට එකමාර විතර අපි යනකොට තරුණ ළමයි ඕලිමක් හැදිලා ඉන්න හැටි ඊට පස්සේ දැන් ප්‍රසංගයට ඇතුල් වෙන විදිහ ඇතුල්ේ ඒගොල්ලෝ ප්‍රසංගය පටන් ගන්නකන් ඉන්න හැටි ඊළඟට ප්‍රසංගය පටන් ගත්තට පස්සේ ඒ ප්‍රසංගය තිබුණේ බොහොම මේ ඒකේ වේදිකාවේ ආචාර්ය වික්‍රත්නායකයන් ඉන්නවා ඊළඟට මේ රෝහණ වීරසිංහයන් ඇතුළු ඒ පිරිස ලංකාවේ හිටපු කීර්තිමත් වාද්‍ය ශිල්පීන් ඉන්නවා ඒ ඇරුණාම වෙනත් දර්ශනතල වෙන ඉතින් ඔය අද තියෙන රැඟුම් මේ කිසි දෙයක් නැහැ. ඒ ප්‍රසංගය ආරම්භ වෙනකන් අර ළමයින්ගේ නිහඬතාවය මේ තරුණ ළමයි ඊට පස්සේ ප්‍රසංගේ ඉවර වෙනකන් ඒ ප්‍රසංගේ විඳින විදිහ ඒ ප්‍රසංගේ තියෙන්නේ මේ ඇඟට දැනෙන මේ කියන්නේ ඇඟ ඇඟ හෙලවෙන සංගීත නෙවෙයිනේ පටන් ගන්නේ දෙවුරම් විහෙරේ වගේ ගීතයකින් ඊළඟට ආදරේ උල්පත වූ අම්මා ඊළඟට සිහින සතබ්දුටියම් වගේ මේ වගේ බොහොම මේ මන්දර ලයකින් ගැයෙන ගීත තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් මේ ගීත මේ ළමයි මේ තරුණ පරපුර රස විඳින විදිහ රෝහන් විල්සිංහන් කලින් කිව්වා වගේ අර හූල්ලන සද්දයක් ඇරෙන්න වෙන කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. ඊළඟට මේ දැන් මේ බලන් ඉන්නේ මේ ගායකයාගේ රූපය දිහා පමණයි. වෙන බලබල ඉන්න දෙයක් නැහැ. ගායන විලාසයේ ඒ සාත්‍තික අභිනය ආචාර්ය වික්‍රත්නායකයන්ගේ ඊළඟට අනිත් සංගීතඥයින් සමග මේ වින්දනීය ප්‍රතිචාර බෙදා ගන්න හැටි. තබ්ලා වාදකයා දිහා බලනවා වික්‍රත්නායකයන් ඒ දස්කම් වලින් අර ඒ ලැබෙන ඒ ඒ සතුට ඒවත් එක්ක මුහු වෙවි තමයි මේ එතන මේ සියල්ලෝම මේ රසභාව විඳින්මින් තමයි ගායනා කරන්නේ. ඒ තමයි මේ බලන්න තියෙන දේ. ඒ හැරෙන්න වෙන මේ බලන්න දේවල් නැහැ. ඒ සියල්ල නරඹමින් මේ ප්‍රසංගය ඉවර වෙනකම් ඉන්න විදිහ මේ ප්‍රසංගයට ඒ කාලේ වෙනකොට මේ මේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය ඔය මේ ඒ වගේ ගීත අපි අහන්නේ නැහැ තරුණ පරපුර. ඒවා මේ ගුවන්විදුලියේත් එක වැඩසටහනක් තියෙනවා. ඒවා තමයි මම හිතන්නේ අහන අඩුම වැඩසටහන් ඔය ක්ලාසිකල් වැඩසටහන්. වික්‍රත් නායකයන් හෝපලුවන් පෙත වගේ ගීතයක් ඒ ආර්ය ගීතයක් මේ ප්‍රසංගයට යොදාගත්තාම ඒ ගීතයට ලැබෙන ප්‍රතිචාර අර ගීතවලට වැඩියි. ඒ වගේම දැන් ඇස ප්‍රීති කරන රූපා මා ලන්දවත තාරපති වගේ අර අපේ පරණ නෘත්‍ය ගීත ඒ වගේ දේවල් ගායනයට යොදාගත්තාම ඒවටත් ලැබෙන ප්‍රතිචාර ඉහළමයි. ඉතින් ඒ වගේ හරි පුදුමාකාර මේ සංයමයකින් පුදුමාකාර මේ විදිහට තමයි මේ ගීත මේ තරුණ පරපුර වින්දේ. ඊළඟට හතේ දර්ශනයත් ඒකට වැඩි හිටියෝනේ වැඩි හරියකින් අද ගීත අහන තරුණ තරුණියන් දිහා බැලුවාම ඒව පිහිනුම් ඇති වෙනවා, ඒව මිනිමරුම් ඇති වෙනවා, නොයෙකුත් රණ්ඩු සරුවල් වෙනවා. ඉතින් පුදුම විදිහට දැන් සිහිපත් වෙනවා මේ මුළු රට පුරාම මේ අත්දැකීම මම ලබලා තියෙනවා. ඉතින් අර ගීතවල තිබුණු අර මම මුලින් කිව්වා වගේ අපේ සංගීත සංස්කෘතියක් බිහි කළා එක්රත්නායකයන් මේ රටේ ඒක මේ රටේ ජනතාවගේ ජන විඥාණයට දැනුණා ඒක වුන් පිළිගත්තා ඒ ගීත වලින් ඒ ඒ රසයෙන් වුන්ට මේ ලැබිච්ච ඒ ශික්ෂණය පෝෂණය ඒක තමයි අපිට යන යන තැන්වල දකින්නට ලැබුණේ ඒ කියන්නේ අතුරු සිදුරු නැතුව හැම ප්‍රසංගයක්ම පිරුණු. ඉතින් අර ඒ නිසා තමයි මම මුලිනුත් කිව්වේ මේ රටේ ශ්‍රාවකයා ඔහුගේ රසවින්දනය ඊටාම ඉහළට ගෙන යන්නට වික්ටරත් නායකයන් කරපු මෙහෙවර එක ඓතිහාසිකයි. ඉතින් ඒක තේරෙනවා අද වෙනතුරු අද සාප්‍රසංගය නොකලත් අද වික්ටරත් නායකයන් ගීත ගායනා කරන්නේ කොතනද? එතෙන්ට අද ගලායන සෙනඟ ඊළඟට එතන බාල තරුණ මහලු කියලා කිසි වෙනසක් නැහැ. අදත් එතුමාලා තියෙන මේ මේ ගීතවලට මේ ගීතවල තියෙන සංගීතාත්මක මේවා තියෙන සාහිත්‍යමය ඊළඟට මේ මේ ගායනයේ තියෙන ඒ රමණීය බව ඒ සියල්ල අදත් මේ පිළිගැනීම ඒ කියන්නේ රත්නායකයන් මේ දීර්ඝ කාලය තුල දවසින් දවස ජනප්‍රියත්වයේ තව තවත් ඉහළට ඒ කියන්නේ බිහි වෙන බිහි වෙන પરම්පරාව එක්ක තව තවත් ඒ රසිකයන් එකතු කරගෙන යන ගමනක්. ඉතින් ඇත්තම මේ ප්‍රසංගය නම් මට හිතෙනවා මේ ප්‍රාතිහාර්යයක් කියලා මේ ඒ යුගයේ ඒ වගේ ප්‍රසංගයක් මම හිතන්නේ ආයි මේ පොළවේ මේ කිසිම ශිල්පියෙකුට ඒ වගේ ප්‍රසංගයක් නම් පවත්වන්නට පසුබිමක් ලැබෙයි කියලා. සැරෙන රසුදැල් ඔබේ මුවග නොසැලෙන රසුදැල් ඔබේ නෙතින් කියවන්නම් හර පිහිගුම් කිමන නිවන සෙනෙහස දිවිහිම් කිමන නිවන සෙනෙහස දිවිහිම් ඔබේ මෙකින් කියවන්නම් සිතේ රංගන සහසක් පදවැල් වේ මුවග නොසැලෙන රසුදැල් ඔබේ මුවග නොසැලෙන රසුදැල් ඔබේ නැතිම් කියවන්නම් සපසංගයේ රසවත්ම ඒ වගේම වටිනා මතක තිබෙන ඔබ සිය දෙනාට විශේෂයෙන් ඔබ දෙපළට කුලදර්ශ මහත්මයාට ඔබතුමන් මුලින්ම අපි ඇහුව ගීතයත් ඕපල් වනපෙත ගීතයත් තාපසංගයට ඇතුළු වීමටත් යම් හේතුවක් තිබුණා ආයනේ ඊට ඉස්සෙල්ලා මම කැමතියි පොඩි වார்த்தාවක් දෙන්න 1977 නවරංගහලේ තාපසංගය රඟ දක්වා නිවේදිකා දැට කරද්දී ඒ මිල ගණන් වික්ටර් රත්නායකයන්ට රුපියල් 1500යි. කාලාගහසු 500යි. නගර සභාගහස රුපියල් 40යි. පෝස්ටර් බැනර් 150යි. පුවත්පත් දැන්වීම 48යි. ටිකට් මුද්‍රණය 195යි. වාද්‍ය ශිල්පීන්ගේ ගෙවීම් වලට රෝහණ වීරසිංහට රුපියල් 75යි. <laughs> විජේරත්න රණතුංගට රුපියල් 75යි. එඩ්ගා පෙරේරාට රුපියල් 75යි. මර්වින් පෙරේරාට 75යි. සෝම්පාද රත්නායක මෙතුමාගේ මල්ලිටත් 75යි. මේ ඒලියන්ස් සොයිසරත් 75යි. <laughs> උපේන්ද්‍ර ප්‍රනාන්දුර 50යි. රංජිත් සුමනසිරිට 75 ගන්න දීලා. සේනටත් 75යි. ඩයමන්ඩ් පෙරේරාට 75යි. කුල්රත්න ආරිවංශට රුපියල් 50යි. <laughs> ලක්ෂ්මන් විජේසේකරට රුපියල් 50යි. නිරංජලාට රුපියල් 40යි. <laughs> චන්ද්‍රකාන්ති නාගසිංහට රුපියල් 40යි. මේ ආලෝක සවුන්ස් කරපු ඔක්කොටම රුපියල් 850යි. ඇත්තටම කියනනම් මේ මුදලෙන් මේ කට්ටියට කෑම වේලක් ගන්නවත් බෑද? අද <laughs> එදා අවුරුදු 40කට ඉස්සෙල්ලා ඒ වගේ වාතාවරණයක් මේ රටේ තිබිලා තියෙනවා. මේවා මුදලටම කරපු වැඩ නෙමෙයි මේවා. මේවා තුල තිබුණේ රුපියල් 7 වලින් එහාට ගිය බැඳීම්. ඒකයි මම කියන්න හැදුවේ. නැත්තම් මේ අද සෑම දෙයකටම ඉස්සෙල්ලා ගායකයෙකුට ගීත රචකයෙක්ගෙන් සින්දුවක් ඉල්වාම ඉස්සෙල්ලා ගාන කියලා ගීත රචනාව දීලා ගනුදෙනුව ඉවර කරනවා. ඒ ගීතය ගැයුවද කවුද ගයන්නේ? ඒවා මුකුත් හොයන්නේ නැහැ ගීත රචකයා. එහෙම තත්ත්වයක් අද තියෙනව නේද පුළේ? අද හුඟක් තැන්වල අපි එහෙම නොකරට හුඟ දෙනෙක් ඒ தත්ත්වය තමයි තියෙන්නේ අද. ඉතින් ඇත්තටම මේ ළමුගේ ගනුදෙනුව බේරුණාට පස්සේ ඒක ගැයුවත් එකයි නැත්නම් ඒ මුදල ලැබිලානේ තියෙන්නේ. දැන් මට මතකයි මෙතුමා ගායනා කරා ගීතයක් සප්ත සයුරෙන් එහා දේශ දේශාන්තරය කියලා සිරිලක්සලු ගැන ඒ කියන්නේ අපනයන කරුවන්ගේ සංගමයේ ආරාධනය කරපු ගීතයක්. ඒකේ ඇත්තටම කියනවා නම් මේ මේ තාක්ෂණය කොයිතරම් පාවිච්චි වුණාද කියනවා නම් ඒකේ ගායනාවලට ආපු ගෑනු ළමයින්ට ඒ ගායනේ හරියට කරගන්න බැරි වුණා. ඒ මොකද ඇඟලුම් කර්මාන්තශාලා වලිනුත් ගායන පුරුදුයි කියලා එවපු ළමයින්ටත් බැරි වුණා. අන්තිමට මෙතන හිටපු ඔකෙස්ට්‍රා එකකින් සම්බන්ධ අයගේ හඬවල් මේ තාක්ෂණික මෙවලම තුල පුළුවන් පිරිමි කටහඬවල් මොකද්ද කරකවලා ගෑනු කටහඬවල් කරන්න. මෙයත් එක්ක කෝරස් කියලා තියෙන ගෑනු ළමයි අන්තිමට බැලින්නා. එහෙමයි සින්දුව ලිව්වේ අජන්ත රණසිංහ. අජන්ත ළඟ සින්දුවක් තිබ්බේ නැහැ මම අජන්තර දුන්නා. මගේ ළඟ තිබිලා පැටි පිටපතක්. මට කියනවා මචං අර කෙල්ලෝ ටික හොඳට කියලා තියෙනවා. මොකද එයා හිතියේ නැහැ ඔතන සින්දුව පටිගත වෙන වෙලාවේ. ඉතින් අන්න ඒ වගේ අද මේ තාක්ෂණයෙන් ගන්නේ නව පරපුර ඒ තාක්ෂණික මෙවලම් වලින් ගන්නේ මේ තමුන්ට රුපියල් 100 වාසියක්ම තමයි ලබා ගන්න බලන්නේ. අර ළමයින්ට පුරුදු කළා එහෙම එහෙම එකකුත් නෙමෙයි මේ තාක්ෂණය පාවිච්චි කළා මේ වැඩේ කොහොම හරි ගොඩ දා ගන්නවා කියන්නේ ඒක තමයි වෙන්නේ ඉතින් මේක තමයි අපිට ඉතාලම කනගාටුදායක සිද්ධිය දැන් මම කැමතියි අර ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න සාප්‍රසංගයේ සිය ගණනක් වේදිකා ගතවද්දී එකල තිබුණු සම්භාව්‍ය ගීතය තමයි දයානන්ද ගුණවර්ධනයන්ගේ ගීත රචනය ආචාර්ය ලයනල් අල්ගමයන්ගේ අනුනිර්මාණයක් සොඳුරිය ඔබගේ වන මලක් නම් කියන ගීතය. Thank you. මාලා නම්බි සුන්දරිය ඔබගේ තුවන මලා නිදා කලෙහි ඔබ සෙව්වම් රිඳු මා සුන්දරිය ඔබගේ සඳාක් නම් දිවා කලෙහි පුල් කුමුදු මලකි මා සොඳුරිය ඔබගේ පුවන මලාක් නම් සොඳුරිය ඔබගේ පුවන මලාක් නම් නිසා කලෙහි ඔබ සෙව් වමරින් දුක්වා قلوب දුරිය ඔබගේ වියෝ දුකනම් නදාදෙනෙත් කඳුලින් සදනුදමා සදාදෙනෙත් කඳුලින් සදනුදමා සොඳුරිය ඔබගේ වුණ මනානම් සොඳුරිය ඔබගේ ගුවන් මලානම් නිසාසලෙහි ඔබ සිරුපම් රින්දු මා සොඳුරිය ඔබගේ එතකොට මං හිතන්නේ එතුමාට අවුරුදු 30ක් විතර ඇති. තරුණ වයස, තරුණ මදය, කේන්ති ඔය ඔක්කොම තියෙන වයස. ඉතින් ගුවන්විදුලි කැන්ටිමේ මේ මොකද මේ වාදක මණ්ඩල ඔක්කොම මෙයත් එක්ක රොද බැඳගෙන හිටියේ. ඔයෙන් ඕ මොනවා හරි වුණොත් ඇවිල්ලා කනේ තියෙනවා. ඉක්තරේ මේ අරුව මෙහෙම කිව්වා මෙහෙම කිව්වා. <laughs> ඉතින් මේ තුමා අති දක්ෂ මං බොහොම ළඟින් ඇසුරු කරපු සංගීත ශිල්පියෙක්. දැනලවුණා. එතුමා කියලා තිනවා ගුවන්විදුලි කැන්ටිමේදී දැන් අරුගේ සායක දුවන්නේ මගේ <laughs> සොඳුරිය හන්ද කියලා. මේක ගෙනල්ලා කවුරු හරි මෙතුමාගේ කනෙත් තිබ්බා. <laughs> ඊට පස්සේ එතන ඉඳලා කතන්දරේ මට කිව්වේ මේ KDK. KDK යනකොට හැන්දෑව ඉතින් මේ කට්ටිය මදුසාද ඔක්කොම වෙන්නේ එකම තැන එතුමාගේ ගෙදරනේ. මලම් බෑ ඉන්නවලු බොහොම මූඩ් ගහලා මේ ඇයි කියලා ඇහුවාම කිව්වලු මචං මං අර සින්දු ආයි කියන්නේ නැහැ මේ ආයකට කියන්නේ. උඹට එහෙම තීන්දුව ගන්න බෑ මේක දැන් ජනතාවටයි සින්දුව කරවම එම කියලා. මම කියන්නේ නැහැ කියලා හේතුව මුකුත් නොකිය කියන්නෙම නැහැ කිව්වා. ඊට පස්සේ පහුවදාට පහුවදාට කොහෙද KDK එම වර්ගයේම කියලා තනුවක් දාගන්න කියලා ගීතයක් ගෙනත් දුන්නා. ඒක තමයි ඕපළු වනපෙත. මම හිතන්නේ භාග්‍යශ්‍රී කියන රාගය අර අරකන යමන් කල්යන රාගය මේක භාග්‍යශ්‍රී රාගයෙන් හරියට වැඩි අරක සිය ගාන වාරයක් නම් මේක 1400 වාරයක් ගැයුණු මේ විශිෂ්ට ගීතය ආරම්භය එතන තමයි. මේ හිතේ අමාරුවම ඉතින් බවටපත් වුණා. පත් වුණා. ඔය ඉතින් මම සාකව ඔබට සාප්‍රසංගයේ තිබිච්ච විශේෂත්වය තමයි මේ මම දැක්කේ අර කිව්වා අරකට සම්බන්ධයි ඒ මුදල කියන එක මෙතුමා ඒක සැලකුවේ නැහැ කියන්නේ දැන් කිව්වනේ ගෙවීම් ලයිස්තුවක් කිව්වනේ. ඒතර උතර වැඩිම ගීතවලට සම්මාදන් වෙන්නේ විජේරත්න අරතුංගයන්. ඒතර එතුමාටත් 75යි. එතකොට ඔය කිව්වනේ ඒලියන් රිසර්ච් කියලා එයාටත් 75යි. හැබැයි එයා ගහන එක සින්දුවයි. පොඩි කුමාරයාම පොඩි කුමාරයාමේ විතරක් වාදනය කිරීම සඳහා මෙතුමා ඒ සම්පූර්ණ මුදල ගෙවලා තමයි මේ ඒලියන් ඩිසොයි සමා මෙතුමන් එක්කහු කරන් යන්නේ. ඩ්‍රම්ස් වාදනය කරන්නේ සින්දු 3යි සුසිල් පෙරේරා. ඉලෙක්ට්‍රික් ගිටාරය වාදනය කරන්නේ සින්දු 2යි උපේන්ද්‍ර ෆර්නෑන්ඩෝ. ඒ සියලු දෙනාටම ඒ එකම ගණන් තමයි ගෙව්වේ. ඒ වගේම තමයි සායකයේ විශේෂත්වය තමයි ඒක යාරත්කාරීන වීම. මේ පටන් ගත්ත සින්දු ටික නෙවෙයි ඒකේ ප්‍රධානතම මිනිසුන්ගේ ලේ සම්මස හැරට ඇතනහර වලට තිඳහා බහැපු සින්දු ටික අයින් කරේ නෑ. නමුත් හැම වෙලෙම මේක අලුත් වුණා. ඒකට මේ ගෞරවය දෙන්න ඕනේ මේ ගුවන්විදුලි සංස්ථාවේ එවකට හිටපු නිවේදකවරු, තාක්ෂණවේදීන්, ආයතන ප්‍රධානීන් මොකද ඒ අලුතෙන් අලුතෙන් ගීත ජනතාව අතරට පටපට ගාලා ගෙනිච්චා. ඒ කාලේ වික්‍රත්නායකයන් මේ ගුවන්විදුලියට එනවා කියන්නේ මංගල්‍යයක්. සියලු දෙනාම එක්රොක් වෙලා බලන්නේ අද මොනවද කරන්නේ? අද මේකෙන් සින්දුවක් හොරගම් කරගෙන අද රෑ ප්‍රෝග්‍රෑම් එක මම කොහොමද ගහන්නේ? අරයට ඉස්සෙල්ල මම ගහන්න ඕනේ. දයාක් ඉස්සර වෙනවද? කුසුම් පීරිස් ඉස්සර වෙනවද? ප්‍රේම කීර්ති ඉස්සර වෙනවද? ඒ වගේ තරංගයක්. මේ හොඳ එකක් ඉදිරිපත් කරන්න මිනිසුන්ට. ඒ මිනිස්සු ඒව වැළඳගෙන මේ යට රසිකය හිත බැඳගත්තට පස්සේ ශාප සංගීතයේ මේ සින්දුවේ ඉල්ලනවා මිනිස්සු. අරක කියන්නේ කියලා සින්දුවේ නම කියනවා. ඉතින් ඊට පස්සේ වික්ටරයන් තීන්දුව කරනවා. ටිකක් හිත වලින් ඈතට ගිය සින්දුවක් අයින් කරලා අලුත් සින්දුවක් එකතු කරනවා. සමුගන්න ඉතින් අමුගන්නම ඕනෑ නම් අයදින්න එපා සමුදෙන්න කියා මට දුන් ඔබේ සිත මගේ සිතේ අවසන් නෙත් කෙරෙනි අගින් සීතලට ගැලූ කඳුලක උණුසුම දෙකෝපුලට දැනී නෙත් කෙරෙනි අගින් සීතලට ගැලූ කඳුලක උණුසුම දෙකෝපුලට දැනී සිත සසල වුණත් සතේ මගේ නොවේයි මට පයිසි නැසත් ඒ ඔබේ සිතයි සමුගන්න ඉතින් සමුගන්නම ඕනෑ නම් අයදින්න එපා සමුදෙන්න කියා මට දුන් ඔබේ සිත මගේ සිතෙහි අවසන් මුළු ලොවට හොරෙන් ජීවිතය සෙවූ එක් නිමේෂයක මුදු පහස දැනී මුළු ලොවට හොරෙන් ජීවිතය සෙවූ එක් නිමේෂයක මුදු පහස දැනී සිත සසල වුණා ඒ මගේ නොවේ මට අයිති නැතත් ඒ ඔබේ සිතයි සමුගන්න ඉතින් සමුගන්නම ඕනෑ නම් අයදින්න එපා සමුදෙන්න කියලා මට දුන් ඔබේ සිත මගේ සිතේ අවසන් විවාහ වුණේ 1977 ඉතින් අපි ලොකු රස්සාවක් කරන රුපියල් 225 ගුරුපඩියට අපි ඒක හරියට රස්සාව කළේ. ඉතින් මේ සාප්‍රසංගයෙන් තමයි කීයක් හරි අපිට අතනෙට හම්බෙන්නේ. ඉතින් එහෙම කළා දැන් ඉඳලා මම අවුරුදු 7ක මගේ ප්‍රේම කතන්දරේ ඒකට දැන් විවාහ වෙන්න. විවාහයට ඕන කරන මුදල් මගේ අතේ ප්‍රමාණවත් තරමට තිබුණේ නැහැ. මං ඉතින් වික්ටරයට කිව්වම් ඔබ ෂෝ එකක් කරපන් මම අඩු කරලා දෙන්නම්. ඒ ෂෝ එක කරලා කීයක් හරි හොයාගන්න කියන. පස්සේ මතකද දැන් රාමකෘෂ්ණ ශාලාවේ මම සාප්‍රසංගයෙන් මම සංවිධානය කළා. ඒකටත් මට හැමදෙනාම උදව් කළා. වික්ටරය ගානක් අඩුවෙන් මේක එතුමාගේ ගාස්තු අනිත් කිසි කෙනෙකුට අඩු කරේ නෑ. අඩුවෙන් කළා. මට රුපියල් 15000ක් විතර ලාභයක් තිබ්බා. ඒ 15000 තමයි මගේ විවාහ මංගල්‍යයට වියදම් කරේ. ඒ 1977 ඉතින් මගේ විවාහයට අස්සන්තබන්තාවෙත් මෙතුමා මම මෙතුමාට තමයි බොහොම ගෞරවයෙන් ආරාධනා කරේ මගේ විවාහයට අස්සන් කරන්න කියලා. ඉතින් ඔය සාප්‍රසංගයේ සුන්දර සිහිවට. හොඳයි. ඒක තමයි එතුමන් මේ වැඩසටහනට ආරාධනා කරද්දිම කිව්වේ වැඩ ගොඩක් තියෙනවා හැබැයි මම කොහොම හරි අනිවාර්යෙන් මේ වැඩසටහනට එනවාමයි කියලා. ධම්මික බණ්ඩාර මහත්මයා කතා අත්දැකීම් පේඩියකට පස්සේ සහ අපේ රටේ ශ්‍රාවකීන් ප්‍රේක්ෂකීන්ගේ ඇතිකල සංගමය. සා කියන්නේ වෙනම සංගමයකට අපේ ප්‍රේක්ෂකාගාරය එකතු පහදු කරපු තැනක්. සා ප්‍රසංගය අපේ රටේ ප්‍රාසංගික කලාවේ දී ඇති කළ වෙනස සහ ඔබේ પરම්පරාව විදිහට යත්පත් කරගත් විදිහ එයා අල්ලාගත්තු විදිහ කොහොමද? දැන් ඒක නම් මම හිතන්නේ ඒක ලොකු සංවාදයකට බඳුන් කළ යුතු දෙයක්. ඒ කියන්නේ ශාස්ත්‍ර සංගය සාර්ථක වෙන්න මෙතුමගේ ගායන හැකියාව ඒ ප්‍රසංගයේ තිබුණු විශේෂතාවට අමතරව හිමානන්ද තව ගොඩක් දේවල් බලපෑවා. එකක් තමයි ඒ කාලේ හිටපු රසික පරපුර. ඒ රසික පරපුර හොඳට සාහිත්‍යයෙන් පෝෂණය වෙලා හිටියේ. ඒ කොච්චර පෝෂණලා හිටියද කියනවනම් කුලේයි අපේ ඉස්කෝලේ තුන් පාරක් පෙන්නවා එක දිගට සාප්‍රසංගේ. පළවෙනි දවසේ අපි යනවා බලන්න ඔය කුලරත්න හෝල් එක හදපු අලුද. අපි ඉතින් පොලිමේ ඉන්නවා. අපි ඉතින් හතේ යටේ පන්ති වලින් ලොකු අයියලා එනවා. ප්‍රන්තිව අපිව දැම්මා අයියලා ඉස්සරහ. පළවෙනි දවසේ බලන්නත් නැහැ. දෙවෙනි දවසෙත් යනවා. කවුරු හරි ඇවිල්ලා කනට ගහලා දානවා පස්සට. ඒ පාරක් නෑ. මට මතකයි අපි බැලුවේ තුන්වෙනි දවසේ. තුන්වෙනි දවසේ. ඒතකොට පුදුම උවමනාවකින් මේ අපේ තියෙන කීයක් කර දීලා මේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ළමයි මේ යන්නේ. දැන් අද සා ප්‍රසංගය පෙන්වුවොත් උසස් පෙළ සාමාන්‍ය පෙළ ළමයි යනවද සා බලන්න. මේ ගීත තාමත් විනාශ නොවි තිබෙනවා. අද උසස් පෙළ සාමාන්‍ය පෙළ ළමයින්ට සා විඳින්න පුළුවන්. දැන් එතකොට අපේ රටේ දියුණුව කොතෙන්ද කියලා තියෙන්නේ. මෙව එමන්නම් අපි සාකච්ඡා කළ යුතු දේවල්. ඒකෙන් අපිට පේනවා මොනතරම් තාක්ෂණයේ දියුණුව වුණත් ලොකු ආධ්‍යාත්මික රසික නාරාවලක ප්‍රපාදයක පැහැදිලිවම ලංකාවේ පාසල් පද්ධතියක් වැටිලා තියෙනවා. ඔය කුලේ යන දැකපු විදිහට පෝලිං ගහන්නේ නෑ අද. පෝලිං ගහේ වෙන මොකක් හරි තිබුණා. ඒ කියන්නේ සාප්‍රසංගයේ තිබෙන ගායන ලාලිත්‍යයට සහ සාහිත්‍යමය ගුණාංගයට අද ප්‍රතිචාරයක් නෑ. ඒක වෙනස. ඊළඟට අනික් කාරණේ තමයි සාවැනි ප්‍රසංගයක් වගේම මෙතුමන්ගේ ගීත වඩා මිනිස් අතරට යන්න මෙතුමන්ගේ ගායන පින්මහිමේ කුසලතාවයත් එක්ක තාම ප්‍රතිභාපූර්ණ ගීත රචකයන් පසුපස සිටී. මම දන්නේ සුනදාරත් මහත්මයාද ප්‍රේමකීත් දල්විස් වැඩිපුර ගීත රචනා කළේ කියලා. මේ දෙන්නම තරඟයට වාගේ රචනා කරලා තිබුණා. ඊටාම අතිශයින් සමහරවිට පදමාලාව බලලා කවියක් හැටියට රස විඳින්න පුළුවන් නිර්මාණ. එක්කෙනෙක් සුනදාරත් මහත්මයා ප්‍රේමකීත් දල්විස් ඒ වගේම අජන්තා රණසිංහ අජන්තා රණසිංහ හරි විප්ලවීය ගීත රැඳි තිබුණා. අපි ඒ කාලේ හරි විඳිනවා දැන් පෙම්මතියක් දිනා ගන්න දෙන්නේ තරණ කරනවා. මම හිතන ඔබතුමා සිසිලසේනාරත්න මහත්මයාත් එක්ක ගායනා කළේ මංගල මල්දම පතා ඉදීමේ මම පතමි මම මට නොවේද ළඳේ නිත නිලුපුල් සලිත ලලිත පෙම් දෙන්න තරඟයට ගියා ගන්නවා සත්සාරම් කරනවා පිදුරු ලියන්න ආවා මට පෙම්මුතුලල් පළඳනවා කියලා අරය කියන සුරලඳුන් වගේ දේවලඳුන් ආවා මට මල් සරගේ දුන්න රන් ආවා කිඳුරු ලතාවයි කොහොම හරි ලස්සන නිර්මාණ ඒ නිර්මාණ වලට තනු වලින් ගායනයෙන් පුදුම සාධාරණයක් ඉෂ්ට වුණා ඒ වගේම ඊටාම මනරම් යුග ගායනා බේමංක නිරංජලා සරෝජින් මහත්මයාත් ඒ ගායනා කරපමට ගොඩක් තිබුණා ඒක ඊළඟට අනික එක තමයි ලංකාවේ අද වාගේ පඳුරකට පයින් ගහපුවම දුවන channel ගණනාවක් නොතිබීම. දැන් මේක ප්‍රජාතන්ත්‍රවාදී හරි මොකක් හරි කියන්න පුළුවන් මාධ්‍ය නිදහස් හරිය. නමුත් එකල මේ ගීත මිනිස් අතරට ගේන්න ගුවන්විදුලි සංස්ථාවෙන් අර තිද්ද වෙච්ච මෙහෙවර ඊටාම විසාතයි. මොකද ගුවන්විදුලියෙන් තමයි මිනිස්සු මේ නිර්මාණ ඇහුවේ. එතකොට මහා නාලිකා ගොඩක් තිබුණේ නෑ. ඒ නිසා ඉතා පහසුවෙන් එක මාසයක් ඇතුළත සාර්ථක නිර්මාණයක් මිනිස්සු අතරට ගෙන යාමේ හැකියාව තිබුණා. මම හිතන්නේ අර පාසල් ශිෂ්‍යයනොත් රසයෙන් පෝෂණය වෙන්න බලපාන ඇති ඔවුන්ගේ සාහිත්‍ය දැනීමට අමතරව ශ්‍රී ලංකා ගුවන් විදුලියට සවන් දීම. ඒ ගුවන් විදුලිය වලට සමන් දීමට නොමැතිව අයාලේ යන කාලකන්ණි මාධ්‍ය වලට සමන් දීමේ විපාක තමයි පාසල් පද්ධතිය අතරින්. ඒ නිසා වික්‍රත්නායක මහත්මයාට අර කාලේ දීපේ දේශේ කුලේ මව් වගේ පස්මහ ගලෝ වගේ සියලුම ප්‍රතිරූප පරිසරයක් සකස් වෙනවා සා තලකරන්න. ඒ තලකල සා ඉන් ලැබුණු ඵල අපේ අත්දිනේ මහත්තු ගෞරවයෙන් ආදරයෙන් ප්‍රියතාවයකින් අපි මෙලඟ ගැයීමටයි යන සූදානම්න්නේ මෙතුමන් පණ්ඩිත අමරදේවයන්ට රචනා කළ තනු නිර්මාණයක් කෙලික ධර්මවර්ධනයන් අබැදු කී පද සංකල්පනාවක්. පඬිත් අමරදේවන්ගේ යෝ ගීත ගායනට අද අපි ආරාධනා කරන්නේ දුමිත් ගායන ශිල්පියාට. සුවම සැමුණා වසා සිටින් නිතුපියන් හැරුණා උමර සම්බසර පස පුරේමා සමතදී හුම් දැවුණා කුබරියක පාසලම සැමුණා කුලම හස මරු විතරලිය මොවාකල ඇති දුහුල් සල්තිද විවර කෙරුවා මනස් තලිනුම් උමතු දෙනුවා සැහැරු ඇද මා අභියස මැවුණු තුසිතය සුවන් නැබහූ සොයාම කුමරියට පාසලම සැදුනා අපූවන මැද හැඟුම් ගසෙන් යසම් විල වැට සදාසිත කම් කුසය කරවයි ලපනු තුරුවැල් කැකුණු මල් වෙති මාහදවයි බිඳුනු තුසිතය සුරන් නැවූ සොයා කුඹරියක පාසලඹ සැඳුනා වසා සිටින් නෙතුපියන් හැරුණා කුමර බඹ සර අසපුවේ මා සමවැදී හුම් දැවුම් බිඳුනා කුඹරියක පාසලඹ සැඳුනා අද අපේ වාදක මණ්ඩලය වයලින් වාදනයේ ස්වෛද්‍ය තිලක මල්සංක රත්නායක, දර්ශරත්නායක, චෙලෝ නිමල් සිරිකුරේ, බටනලාව Shantha Samaranayake, sitar Dilosha Ravindranath, keyboard Hasantha Jalal, Indunath Nandasinghe, lead guitar Nihal Perera, Sudha Dilosha rhythm guitar, Prasad Silva bass guitar, tabla වාදනය විදිත රණවීර ඔක්ටෆඩ් සිසිර ධර්මරත්න අද සංගීතය මෙහිවේ විශාරද රෝහණ ධර්මකීර්ති. මැදිරි සහල් බඳුනා චන්දසිරි වික්‍රමසිංහ, හේම චන්දසිංහ සමග SD අතුලසිරි, නාද සංකලනය කළ ආනන්ද පද්මසිරි සමග ටියුලින් ජෑන්ස්, අද වැඩසටහන අධීක්ෂණය කළා සිංහල සේවාධ්‍යක්ෂ බහති ජයතිලක මට නිෂ්පාදනයේ සහාය වුණා මාරිස්ටලා ප්‍රනාන්දු. එසේනම් සමෝගෙන යන්නට වෙලාව හරි වික්‍රත්නායක යන්නේ උතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. අද වැඩසටහන සහභාගී වුණු ධම්මික බණ්ඩාර මහත්මයා බොහොම ස්තුතියි. කතා කරන්න තව පැය ගණනක් වුණත් කතා කරන්න පුළුවන් බොහොම ස්තුතියි එතුමන්ට. රෝහණ වේසිංහ මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමන්ටත් ගීතරාජ් කුඩිගම් මහත්මයා ප්‍රවීණ ගීතරාජක කුලරනාරවංශ මහත්මයා මම හිමානන්ද රාජපක්ෂ දැස සොයනා ඔබ දැස නැත රුව ඇඳුනා මාලිනියේ නොරවටින් මාලිනියේ ජාලේ මා මනසේ මා දැස සොයනා ඔබ දැස නැත රුව ඇඳුනා මාලිනියේ නොරවටින් කල පෝරුව මස්තකයේ කරුණය මම ඇය අත ගනිමි මංගල පෝරුව මස්තකයේ කරුණය මම ඇය අත ගනිමි දිවිගය ඔය තරම් සොඳුරුද මාලිනී ජාලය මා මා මනසේ මා දැස සොයනා ඔබ දැස නැත රුව ඇඳුනා මාලිමියේ නොරවටෙන්නේ දිවස රකින්නා කුල කුමරී අනුම පුදුමය මම ඔබ රැක ගන්නේ පතිවත රකින්නා කුල කුමරී අනුම පුදුමය මම ඔබ රැක ගන්නේ වරදිනු බැඳෙන ලකුණු ඔබ රැක ගන්නේ යාලේ මනසේ ආදේශ සොයනා උපදේශ නැත රුව ඇඳුනා මානිමි නොරවටෙන් අපි මේ සුළු මොහොත වෙන් කර ගන්නට සූදානම් ආචාර්ය වික්ටරත්නායක සංගීතවත් කොට ගායනා කළ මේ ගීතය ඉදිරිපත් කරන්නට මේ ගීතයේ පද රචනය කුමාරදාස සපුතන්ත්‍රිගෙන් Thank you. හිතේ පිපෙන මල් හිත දෙවැටියා දැලේ පමරවල් හිතවට කැරකියා ලඳේ නුඹේ සුවඳ ගෙනියා කසල සිල් මහනෙල් පොමරිලතාවෝ මගේ හදට තෙම්මුවරද සිහිලගෙනාවෝ හිතේ පිපෙන මල් හිත දෙවැටේ ආ දැලේ බමර වැල් හිතවට කැරකියා ලඳේ නුඹේ සුවඳ ගෙනේ සඳන මතින් මත් නිහඟුන් වමන සැඳවේ සසල හැඟුම් සිත් සයුරින් දෙතෙර ගලායේ ඉතේ පිටෙන මල් ඉත් දෙවැටේ යා දැලේ බමරවැල් හිතවට කැරකේයා ලඳේ නුඹේ සුවඳ ගෙනියා කුමාරදාස සපුතන්ටිගේ ගීපද රචනය සංගීතවත් කොට ගායනා කළේ ආචාර්ය වික්ටර් රත්නායක